කායින් හරි යවුවොත් සාමාන්‍ය ප්‍රශ්න පත්‍රය දාලා අපි මේ වටිනා දානයක් දෙන එකද වටින්නේ එහෙම නැත්නම් සතුන් නොමරයින් එකද වටින්නේ දානයක් දෙන එකද වටින්නේ තෙලෙන් කිරෙන් හදලා නැත්නම් හොරකම් නොකරින් එකද වටින්නේ දානයක් දෙන එකද වටින්නේ නැත්නම් කාමීත්‍යාචාරයෙන් වෙන්වීමද වටින්නේ දානයක් දෙන එකද වටින්නේ බොරු කේලම් හිස් වචන පරිසවචන වෙන්වීමද වැටෙන්නේ මේ වටින්නේ කියලා ඇහුවොත් ඊටාත්ම අමාරුයි තේරුම් ගන්න මේ බුදුහාමුදුරුවෝ ආදී උත්තරමයන් කියන අදහසද හුඟක් බෞද්ධය අතර තියෙන්නේ එහෙම නැත්නම් ලෝකේ පවතින සම්මුතියද තියෙන්නේ කියලා. ඒ මොකද ක්‍රියාකාරකම් බලනකොට අපි දාණයට පෙළඹෙනවා බොහොම ඉක්මනට. Taman නොකිය නොකා හරි Tamanගේ වහලේ වහන්න තියෙන උඩු ගන්න තියෙන සල්ලි ටික හරි දාන දෙන්න කැමති. අපි හිතනවා ඒකෙන් අපි ලොකු පිංකමක් කරනවායි කියලා දාන ආදී කුසල කර්මය. ඉතින් එහෙම දේවල් කරගන්න බැරි ගැන කනගාටුත් වෙනවා. මොකද අපිට ඇති වෙන්න සල්ලි නැහැ. අපිට ඇති වෙන්න අවස්ථාව නැහැ. ඒ නිසා දානීය කරගන්න බැරි වීම ගැන අපි නැති වෙරිකම ගැන කතා කරනවා. නමුත් සතෙක් නොමරින්න කිසිම වියදමක් යන්නේ නැහැ. කිසි තැනකට යන්න ඕනකමක් නැහැ. ඉදිරිපත් වෙච්ච වෙලාවක සතෙක් මරණ තැනකදී මරන්න වෙන වෙලාවක මම යති සතෙක් මැරෙන තිනාක සීලයක් සලකලා සමාදානයක් සලකලා සතා නොමර ඉන්නවනම් ඒකත් දානයක් විදිහටයි බුද්ධ ආධුත්ව වෙනවාසලා සලකන්නේ ඒකට කියනවා අභය දානය කියලා. එතකොට මේ ආමිෂයේ වශයෙන් ඉඳුන් හිටුන් යාන වාහන කෑම බීම ආදී මල්කඳ විලවුන් ආදී දේවල් දන් දීමත් සතෙක් නොමර අභය දානය දීමත් අතර ඡන්දයක් තිබ්බොත් උඟ දෙනෙක් වැඩි ඡන්දය හම් වෙන්නේ මේ ආමිෂ දාණයට තමයි සතෙක් නොමර සිටීමෙන් ලැබෙන අබය දාණය අපි එච්චර සලකන්නේ මොකද අපිට පේන්නේ ඒක උද්ගලික වැඩක් මං විතරක් ගැන සුභසිද්ධියක් බලන එකක් දානයේදී හිම නෙවෙයි බොහෝ දෙනෙකුට කණ්ඩ බොණ්ඩ හම්බ වෙනවා ඉදුන් ඉදුන් යාන වාහන හම්බ වෙනවා අපි අපිට වළඳන්න පුළුවන් දෙයි අපි අනුන්ට දෙනවා ඒක බොහොම ප්‍රසිද්ධයි ඒ නිසා දාණයට පෙළඹෙනවා නමුත් බුදුහාමුදුරුවන්ගේ ප්‍රතිපදාව තේරුම් ගන්න හදන වෙලාවක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා පානාති පාතම් වික්කවේ අග්ග දානම් මහා දානම් අරියස විනේ අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංසඤ්ඤා පෝරාණා අසංකින්නා අසංකින්න පුබ්බාන සංකීයති න සංකීස්සanti අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝයි මහණි මගේ මේ ශාසනය නැත්තම් මේ සම්‍යක් බුද්ධ ශාසනය පානාති පාතේ සතෙක් නොමර සිටීම අග්ග දානං මහා දාන. කෙනෙකුට හිතා ගන්න පුළුවන් උත්තස්ම දාණය ඒක මහා දානයක්. මේක අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ. මේක බොහොම අග්‍රයි. පින්කම් අතර ඉතාම උසස් රත්‍රඥ රත්ඤ්ඤයි චිර රාත්‍රඥයි බොහෝ කාලයක් පටන් පැවතින එකක්. වංශඤ්ඤා ආර්ය වංශේ බ්‍රහ්ම වංශේ අනිවාර්ය ලක්ෂණේ. ආර්ය වංශයට ගිය කෙනෙකුට සතෙක් මරන්නත් බෑ මරන්නෙත් නෑ. සතෙක් මරනවා නම් වාසලයි. ආර්ය වංශයට යන්න බෑ ගිය කෙනෙක් කරන්නේත් නෑ. වංශඤ්ඤා පෝරාණ බොහෝම පැරණි. ඒ වගේම බුදුහාමුදුර තමන් වහන්සේගේ ඥාණය විහිදුවලා කියනවා නසංකීයති නසංකේ ඉස්සන්ති මේක සංකර උනේත් නෑ පෙර බුදුරජාන් වහන්සේලා කාලේ කිසිම වෙලාවක ආර්යත්වයටපත් වෙච්ච බ්‍රහ්මත්වයටපත් වෙච්ච කිසිම කෙනෙක් සතෙක් මරලා නෑ. ඒක බුදුහාමුදුරුවෝ අතීතයේ ස්මරණය කරලා පෙන්නනවා. අටුවාචාර්යන් වහන්සේලා කියනවා බුදුරජාන් වහන්සේ වාග්පණිදාය, මනෝපණිදාය ආදී සියලු පණිදායන් පුරද්දී 528000 27 නමක් බුදුරු දැකලා තියෙනවා. ඒ 528000 27ක් බුදුරුන්ගේ ශාසනවල කවදාකවත් ආර්යයන් වහන්සේ නමක් කවදාකවත් බ්‍රහ්ම වංශයට ගිය කෙනෙක් කාර්ය වංශයට ගිය කෙනෙක් සතෙක් මරලා නැහැ. බුදුන්සේ කියනවා මේ ගෞතම බුදු සිරි බුද්ධ ශාසනයේ කවදාකවත් සතෙක් මරීමක් ප්‍රතිපදාව කරන කෙනෙක් ප්‍රතිපදා සාක්ෂාත් කරපු කෙනෙක් කරන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මතු පහළ වෙන මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා හිටියත් කවුරු හරි ඒ බුද්ධ ශාසනයේ සතුම් මැරීම බුදුරජාණන්සේ ආගය කරන්නේ ඒක අග්‍රදාන ඒක මහා දානේ ඒ වගේම කියනවා අපපති කුට්ටේහි සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤුයි බෞද්ධ විතරක් නෙවෙයි වෙන ශ්‍රමණක් බ්‍රාහ්මණෙක් හිටියා සතුන් නොමරන කෙනාට කරන පූජ්‍යත්වය ප්‍රශංසාව කවදාකවත් ඒ කට්ටිය අපේ ආගම කෙනෙක් නෙවෙයි කියලා පහත් කළ සලකන්නේ නැහැ අන්න ඒසා විශාල වූ මේ සතෙක් නොමරා සිටීමේ සිල්පදයට කිසිම වියදමක් නැතුව තියෙද්දී අපි ඒක ගැන කොච්චරක් නොසලකා ඉන්නවද කියලා කියන්නේ අපි මේ ආගම කරාට බුද්ධ ආගම කරාට බුද්ධ ධර්මයේ තියෙන මූලික පද අපි නොසලකා ඒ මොකද සතු මෙරුවේ නැත්තම් රටට කහ රටට රසට කහට මිහිරට කන්න බෑ සතුන් මැරුවේ නැත්තම් හං ලැබෙන්නේ නැහැ. සතුන් මැරුවේ නැත්තම් අං ලැබෙන්නේ නැහැ. සතුන් මැරුවේ නැත්තම් කස්තුරි ලැබෙන්නේ නැහැ. අපිට ඒ ටික ලබා ගන්න දාන දෙනවා මේ අතින් සත්තුන්ටත් එක්ක. මේ අතින් සතුන් මරන. ඒ නිසා මේ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරලා කියනවා බණ කියනකොට අපි මුළු ජීවිතේ පුරාම සතෙකුට කන්න දීලා ආරස්සාව දීලා බෙහෙත් දීලා හරි ගස්සලත් ඒ සතා මරන්න හදනකොට ඒ සතාගෙන් ඇහුවොත් මම ඔබට කණ්ඩ දුන්නා ඔබට බොණ්ඩ දුන්නා අරස්සාව දුන්නා සියලු දේ දුන්නා දැන් ඔබ මරන්න හදන ඔබ මගේ ඔබ කරබන බෙල්ල දික් කරන හිටපන් මට ඔලුව පාත් කරපන් කිව්වොත් ඔලුව පාත් කරයිද කොච්චර සල්කුවත් කරන්නේ එක දෝෂයයි ඌට තියෙන්නේ ඌට කතා කරගන්න විදියක් නැහැ මානවයිති වාසිකම් පිළිබඳව අපි පඬිතුයෝ වගේ කොමිසම් පිටුවාගෙන කතා කරනවා එක සතෙකුට කතා කරන්න බැරි නිසා අපි බෙල්ලගත්ත කැපුවා. කියලත් නෙවෙයි කපන්නේ නඩුවලත් නෙවෙයි කපන්නේ වරද්දකට පටවලත් නෙවෙයි කපන්නේ. ඉතින් අර අවුරුදු 100ක් කන්න දුන්නේ එකත් මේ සතෙක් මැරීමේ අකුසල කර්මයක් ගත්තොත් පුළුවන් වෙයිද සතෙක් මැරීමේ අකුසල කර්මය අවුරුදු 100ක් කන්න දීපු පිණින් වහන්න. අවුරුදු 100ක් කන්න දීපු පින පස්සට එන මේ වගේ කන්දක පස්සට එන වාහනයකට තෙමිච්ච බනිස් එකක් තිබ්බට හිටී කියලා හිතනවා. අඩේට. ආන්නේ වගේ තමයි. ඔය අපේ දාන කුසලයේ නිකන් තෙමිච්ච බනිස් එකක් වගේ ඔය කන්ද කඩාගෙන එනකොට කොහොමද නැත කරන්න. මේකට ලොකු ගලක් තිබ්බොත් නම් අල්ලයි. නමුත් අපි එක සතෙක් මරුවොත් ඒ කාන්තේම අපාගාමි කර්මපතයක් වෙනවා. ඉතින් අපි ඒ දාණයෙන් තමයි ඇත්තම සත්‍ය කරුණාව තේරුම් ගන්න. සෑම සතෙක්ම ආහාරයෙන් ජීවත් වෙන අපි සත්තුන කන්න දෙනවා. ඒක කන්න දුන්නට උ මරණ්ඩයි තියක් අපිට කවදාකවත් ලැබෙන්නේ ඒක නිසා මේ සියලු දානයන් වලට හපන් තමන් එක චිත්තක්ෂණයක් එක මේ සිල්පදයක් රකින්න. ඒ බුරුම ස්වාමීන් වහන්සේ ඒක ගැන කියනකොට කියනවා කවුරු හරි මේක දැනගෙන එක චිත්තක්ෂණයක තප්පරයකට තමන් අදිෂ්ඨාන කරනවා මේ පින් කරලා ලැබපු මනුගේ මනුසාත්ම භාවයේ මේ අත් දෙකෙන් මම තව සතෙක් මරන්නේ නෑ කියලා. එතකොට ඒ චිත්තක්ෂණය නිසා ඒ මිනිස්සයා නිසා ඒ અભය දාණය ලැබෙන සත්ව සංඛ්‍යාව ලෝකයේ අප්‍රමාණයි අපමෙයයි ඒ නිසා ලැබෙන කුසලය එක චිත්තක්ෂණයක් සත්‍යඥානවරණ අධිෂ්ඨාන පූර්වක කටයුතු කළොත් ලැබෙන කුසලයේ අප්‍රමාණයි අපමෙයයි නමුත් දානේ හැමදාම ප්‍රමාණ කරන්න පුළුවන් දානේ අපිට කිතිකි පස් නමකට දාන දුන්නා දහනමකට දාන දුන්නා සිවුරු පහක් දුන්නා ගමක් දුන්නා රටක් දුන්නා කියලා සිල්පදයක් රැකීමේ එක චිත්තක්ෂණයක් කරත් කවදාකවත් ප්‍රමාණ කරන්න බෑ. ඒ වුණාට අපි කිව්වොත් කාට හරි බස් එකක් පාට අරගෙන ස්ටාර්ට් කළා වුණා අපි යනවා දානෙකට කියලා ඕ ගෙදර දොරේ තියෙනවත් වාගෙට ඇරලා වහලා අරබු දොරෙන් පැනලා ඉන්න පුළුවන් වාහනේට අනේ අපිත් එනවා අපිටත් දෙන්න අපි සම්මාදම් වෙන්නම් කියලා. නමුත් කවුරු හරි කිව්වොත් දවස් හතක් අපි එක දිගට සිල් රකින්න හදනවා කියලා අපේ කරන්නේ කොහොමද හරියට වැඩ ගෙවල් වල ඒක නිසා සිල් රකින්න එක කරන්න බෑ දානෙට නම් සම්මාදම තියෙනවා මේ දේ මේන්න මේ කඩප්පුලි ගතිය තියෙන බෞද්ධයාගේ විතරයි අබෞද්ධය අතර මේක නෑ අබෞද්ධය හොඳටම දන්නවා දානෙට වැඩිය සීලී ඉතාමත්ම උසස් දානය කියලා කියන්නේ සීලය කියන එක තේරුම් ගන්න තියෙන පාඩම් පන්තියක් විතරයි. ඒ නිසා දාණයෙන් වගේ නෙවෙයි සීලෙන් අප්‍රමාණ කුසලයක් රකින්න පුළුවන් කියලා ඒකේන බුද්ධ ආගම ඉගෙන ගන්නේ ධර්මයේ හරහනම් තේරුම් ගන්න. බෞද්ධයට ඉතාමත් අමාරුයි මොකද ඒ තරම්ම අපි தত্ত্বගත කරලා තියෙන මේ දාන ආදී කටයුතු නිසා. ඒ නිසා ප්‍රතිපදාවට යම් කෙනෙක් බහිනවකනම් ප්‍රතිපදා ඉගෙන ගන්න ඕන නම් ධර්මානුධර්ම ප්‍රතිපදාව ඒක පටන් අරගන්නෙම හික්මීමෙන් සීලයෙන්. ඉතින් අපි දන්න විදිහට මේ දෙකොත් කියවිච්ච විදිහට අර විදිහට කයෙන් සිදුවෙන අකුසල කර්ම තුනක් තියෙනවා. සතු මෙරි මොහරකම් කිරීම කාමීත්‍යාචාරය කිය. වචනෙන් සිදුවෙන අකුසල කර්ම හතරක් තියෙනවා. බොරුව, කේලම, හිස් වචන, පරුස වචනෙන් වැළකීම කියලා. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ ශික්ෂා පද ටික නැත්තම් මේ කාය දුස්චරිත වචී දුස්චරිතෙන් වළකින්න ඒ කාන්තේ මේ කෙනාට මනුෂ්‍යාත්ම භාවය කෝ දිව්‍යාත්ම භාවයක් ලැබෙනවා කියලා මේ කර්මේ සහ කර්මපතේ අනුව බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. නමුත් ඒක නැති නිසා හැම කිනාම මැරිච්චාම යන්නේ අපායට. මොකද අපිට මේ සිල්පදයක් පිළිබඳ අපිට විශ්වාසයක් නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ ප්‍රතිපදාවට බහිනවා කියන අදහසෙන් අපිට මේ මොකක්වත් එපා. මේ ඇවිල්ලා අපිට අටසිල් ලකින්න පුළුවන් වුණා. මේ සතුට තියෙනවා නම් වෙන මොන බඩ මඩකඩ බඩකඩුත්වක් නැතුව ප්‍රශ්නයක් නෑ. නමුත් අපි කොච්චර පහත් කළා සලකනවාද මේකේ වටිනාකම දන්නේ නැතුව. අපිට කරන්න තියෙන යුතුයකම් කරගන්න බැරි වුණා, අර කරගන්න බැරි වුණා, මේක කරගන්න බැරි වුණායි කියලා පශ්චාත්තාප වෙනවා මිසක්කා. ගත කරන චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා අපි කල්පනා කරනවා නම් මේ ගත කරන පැය 24ේම සිල්පද ටික රැගෙන. මෙතන ඉඳලා සිල්පද කඩන්න බෑනේ.